වහන්සේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා තිබූ පූජ්‍ය කෝට්ටේසු දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස එය කාන්දරයක් නිකුත් සම්සිල්ලි පාවිච්චි කරන් දුර්වනා කරන කරුණු ටිකක් තමයි අදත් ඉදිරිපත් වෙන්නේ. එතකොට දැන් මෙතෙක් දුර දිවිරාජ සම්මයාගේ පිහිටෙන් දේවා නිසියාකාර නිසිතෙනට අපට වටහා ගැනීමට ලැබුණා. ඒ වගේම ඉදිරියට ඒ සියලුම දිවිරාජ සම්මයාගේ ආශිර්වාද ලැබීමේ සමතම ධර්මඥානෙ දිනු කර ගැනීමට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එතකොට දැන් අද කතාව තියෙන්නේ මේ අපුත්තක සිටානෝ කියලා කෙනෙක් කොසල් රටේ හිටියා. කොසල් නුවර එයා ගැන. මොකද මේ අපුත්තක කියන <clears throat> පුත්‍රයන් නැති <clears throat> සිතාන. ඒකත් පුත්‍රයන් නැතිකම තිබුණා. දරු දැරියන් නැතත් මේ තනත්තා සෑහෙන්න හම්බ කළා. પરම්පරානුගතව හම්බෙච්ච සල්ලි තිබුණා. රාජ සේවය කළා. ඉතින් ඔහුගේ වෙලෙල් දාමාදී කටයුතු වලින් මහා ධනයක් රැස් කළා. ඒ ධනයේ ප්‍රමාණය මෙතෙක් කියලා කියන්න බැරි තරම් ඒ තරම් සීමා රහිත උදානයක්. ඒතකොට මේ ධනය රැස් කරලා එයාගේ ජීවිතය ගත කළේ එක්තරා ආකාරයක. මොනවාද? අ කවමදාකත් මේ හොඳ හාලි බතක් කෑවේ නැහැ. එවකට රටේ තිබිච්ච හාල් අතරින් ওই නියුඩු හාල් කියන જાතිය තමයි මිනිහා නිතරම ආහාරයට ගන්න. ඊළඟට එයාගේ හොද්ද කාඩි හොද්ද. ඒක අපි කතා කරනවා දැන් කිරි හොද්දේ කියනවා. උන් ওই විදිහේ මහා පිරිමැස්මකින් මිනිහා කාලයකට කළා අර විදිහේ ධනයක් හම්බුනා. ඒ ධනය <clears throat> පාවිච්චි කරමින් ඔය ආකාරයෙන් පාවිච්චි කරපස්සේ ඇඳපු ඇඳ මේ තමන් ඇඳගත්ත රිදි පවා මහා පහත් ඒවා. රාජසේවයට දා කවුරුත් ඔය සිතාන වලට යන්න ඕනේ. ඒ වගේම උගත් වූ කවුරු කවුරුත් ඒලාට පවරනවා රාජ්‍ය සේවය අනිවාර්යයි. ඒ මොකද රජුරුවෝ ඒ අයගෙන් නියම ප්‍රයෝජන ගන්නවා. දැන් ශාස්ත්‍රධාරියාගෙන් ඊට නිසි ප්‍රයෝජනෙ රාජ්‍ය පාලනයට උවමනා කරන කරුණු ඕගෙන් ලබා ගන්න. ඒකට යම් කිසි වියදමක් කරන්න තියෙනවා නම් ඒ සිටුවරුන්ගේ සහාය ලැබලා එලාගේ ණයට වගේ ඉතින් අරගෙන රටේ කටයුතු කරනවා. ওই විදිහේ ලොකු ප්‍රයෝජනයක් සමාජයෙන් රජුරෝ ලැබුවා වගේම රජුරුවන්ගෙන් සමාජයට හොඳ සහනදායක මේ අයිතිවාසිකමක් ලැබුණා. ඒකෙන් ඉතින් බොහෝ දුරට රජකම් කරන්න පුළුවන් වුණා. ඒත් දැන් මෙතන අපුත්තක සිතානෝ මරණයටපත් නැහැ. ඒකට මෙයාට දග්දරියක් නැති නිසා මේක කෙනෙක් නෑ අයිතිවාසිකම් කියන්නේ. දැන් වාගේ ඉතින් නෑදෑයෝ හොයාගෙන නෑදෑයන් කය ඒක බෙදිල්ලක් නෑ. එයාගේ පවුලේ කවුරුත් නැත්තම් ඒ වස්තුව සියල්ලම රාජ්‍ය සම්පතයි. ඒකට රජුරෝ අවිප්‍රං කළ බැලුවා මේ මිනිස්සේ කවුද නැහැ නිසා ආශේවකෙින්ද කිව්වා. එහෙමනම් ඒ සියල්ල රාජ්‍ය සම්පතක කරන්නේ ඒවා ගබඩාවලට ගියද්දා. ඉතින් <clears throat> මේවා අර මිනිස්යාගේ මරණය කටයුතු අවසන් කළා මේ තීන ධනය ඇදලා ඒවා ගණන් හිලව් දියලා මෙලියම විදිහට තැම්පත් කරන්න දවස් 7ක් ගත. සතියක කාලයක් ගත. ඒකද අපිට හිතාගන්න පුළුවන් සාමාන්‍ය කොපමණ ධනයක් මේ පුද්ගලයා ගන්න තියෙනවද කියලා. එතකොට මේ ධනය ඒ ඔක්කොම වැඩ කටයුතු ඉවර වෙලා කොසල් රජුරු ආ කොසල් රජුරු ආ බුදුහාමුදුරුව දැක් ගන්න ආව බුදුහාමුදුරුවෝ මොකද මේ දවස් ටිකේම නාවේ සිග්වයි ස්වාමීන් වහන්සේ අපුත්තක සිතාන මරණයටපත් වුණා උට කවුරු සිටියේ නැහැ දරුදරියන් ඒක නිසාගේ ධනය රාජ සංකල්ප කළා ඉතින් ඒව ගණන් හිලව් නිසිය වෙනස්කස් කරන්න ඉතින් මටත් ඉන්න සිද්ධ වුණා කියන. ඒකට දැන් මේ පුද්ගලයා මේ අයිතිවාසිකම ලැබූ හේතුව බුදුහාමුදුරුවෝ ඉස්සරහට ගෙනල්ලා පෙන්නවා ඔක සිද්ධ වුණේ මෙන්න මේ විදිහේ තත්ත්වයකින් ඔකට අපි කියනවා ජාතක කියලා. ජාතකේ නව ජාතක කතා කියලා කියන්නේම <coughs> ඔහුගේ ජීවිතයේ තුළට নানা ආකාරවල අලුත් ධර්ම වර්ග <coughs> දුක් විඳීමේ හෝ සැප විඳීමේ ධර්ම වර්ග ඒ සංසාරේ එන පුජ්‍යලයාගේ ජීවිතය තුළ උපදුන අවස්ථා සකස් වෙච්ච අවස්ථා ගොඩ නැගිච්ච ඒ ජීවිතේ සම්බන්ධ වෙච්ච අවස්ථාව තමයි ජාතක කියලා කියන්නේ. ජාතකය කියන්නේ ඒ ගාව පහළ වෙච්ච අවස්ථාව. එතකොට මේ දාව කියනකොට ඔය ජාතක කියන શબ્දෙන් කියනවා කෙනෙකුට දාවයි ඒක පහළ. ඒතකොට ඒක ඒක සාමාන්‍ය ලෝක විවහාරීකින් තමයි පුජ්‍යලයන් උත්පත්ති තමයි ගණන් ගන්න. නමුත් මේ පදයට එක්ක එයින් කියවෙන අර්ථය ගන්නකොට ඒක යමක් අර සාහයකින් පහළ වෙන ධර්මයට පවා ජාත වූ කියන ජාත කියන શબ્දය යෙද. ඒකට මේ පුද්ගලයා දැන් මහා ලොකු ධනස්කන්ධයක් ලැබුවා මේ ඒ ඉපදිලා හිටපු ආත්මය. නමුත් ඒ ධනය තමාට සහාය පිණිස කිසිම උපකාරයක් පිණිස පවත්ත ගන්න බැරි වුණා. තනියෙන් හම්බ කළා. ඒකට මේක බුදුහාමුදුරුවෝ කියන ඔය ධර්ම ස්වභාවය. මොකක් එක මානසික සිතිවිලි ස්වરૂපයක්. හැඩයක්. ඒ సంతානේ වැඩ කරන එක්තරා ඔය හැඩය හැදුනේ අන්න හවල් දවසේ. කවදද? මෙයා තවත් ඊට කලින් ආත්මික ඒත් එක්තරා ප්‍රමාණයක පෝස්ට් එක වෙලා ජීවත් වෙන අතර එක්තරා නිතරම පසේ බුදු කෙනෙක් දොරකොඩට වඩිනවා පිඩුසිඟා වඩන ගමන් ගෙපිලි වලින් ඒ ගේ ගාවටත් එනවා. ආවට එහෙම යමක් ලැබෙන්නේ නැහැ එතන. මොකද මේ මිනිස්සයා එදත් එක්තරා ප්‍රමාණයක ඔය සැලකිලිවන්තකම් ඔය අනුන්ට උපකාර ඒ වගේ මිනිහාගේ හිතේ තිබුණේ නැහැ. ඒකට මේ හාමුදුරුවෝ කීප විටක් දීප දවසක් වැඩි නිසා එක දවසක් මෙයාගේ භාර්යාවට කිව්වා මොනවාරි හරි කස්සලා දෙනවා යා හාමුදුරුවන්ට කියලා නෑ මගේ හැරලා ගියා. මගේ හැරලා ගියේ එයාගේ సంతානේ අර කෙනෙකුට දෙනවා බලන්න තරම සංසුන් ගතිය පරිත්‍යාගශීලී ගතිය එයාගේ සිතේ තිබුණෙම නැහැ. ඕක බොහෝ විට සිත්වල පවතින ගතියක්. දෙන්න හිත නැහැ. මේ ඒක Taman හොඳට බෙදලා ඉඳන් කෑම වේලක් වුණා බෙදලා දුන්නත් එන්නේ ටිකක් හයියෙන් කෑවා. වැඩියෙන් කෑවත් අර දැක්ක අර අර ගිරෙන හැටි. කීයේදී ඒකට සමච්චල් කරනවා. හරි අකා කණ්ඩවත් දන්නේ නැහැ. මෙයාට ඕන විදිහට ටික කණ්ඩව. ඒ ගත්ත දුන්න වරදට. අන්නේ එහෙම ගති අපේ චිත්තවල තියෙනවා. ඒවට ඒව පෙන්වන්නයි මේ විදිහේ පුවත් ඇදලා රම් බුදුහාමුදුරු ඉදිරිපත් කළේ. ඒ අප තුලේ වෙන දේවල් තියෙනවා නම් ඒවා අත්හැරගන්න. මොකද ඒවා තිබීම දුකට හේතු වෙන හැම පැත්තෙම දුක්ගලා එන ස්වરૂපයක් ඒවා තියෙනවා. ඒකට මේ භාර්යාවට අවසර ලැබුණාම ඒ තැනැත්ති බොහෝම හොඳට මේක සකස් කරලා පතේන්දන්ට පූජා කළා. එතකොට බුදුහාමුදුරුවෝ ඉතින් ඊළඟට අනිත් පිළිවෙලින් උන්වහන්සේ වඩිනවා. වඩිනකොට මේ තැනත්තා ඇඟිලා ඉඳලා රුවගෙන ගියා බලන්න මොනවද බෙදලා තියෙන්නේ. ඒ කියන්නේ එයාගේ එක්තරා සීමාවක් ඒකෙත් තිබුණා. මොනවද බෙදලා තියෙන්නේ. එතකොට ගිහිල්ලා ආ හාමුදුරුවෝ වඩින ගම පොඩ්ඩක් නවත්තලා මේව එකම් කරලා පාත්‍රයට බලපුවාම සෑහෙන ඉතින් ඒකට ගැලපෙන හොඳ ආහාර තිබුණා. එවෙලේ ඉඳලා පඩින්න කියලා හමුදුරල්ලත් එවෙලේ ඉඳලා මිනිහා හිත හිතාවේ අං කරපු මෝඩකමක මාත මේ අම්මන්නික මේක අවසරය දුන්නේ නැහැ මේ තරම් දේවල් හරි ගැස්සිය අපි කන්නේ කාඩි හොද්දල් මේ නිවුඩු හාලේ බතුයි මේක තුනක් කන්නේ තියෙන එක්කෙනෙකුට මේ දොරකට ආපුවාම පොඩ්ඩක් මොනවා හරි දෙන්න නැතුව මේ ඇත්තා මේ කරපු අපරාධේ නිකන් අපරාධේ මං තමයි වැරදිකාරය කීකේ Tamanට ශාප කරමින් ආව ඒ දානෙට සන්තෝෂ වුණේ නැහැ. ඒකට ඒ දානෙට සන්තෝෂ නොවීම නිසා දෙන්නේ කිව්ව දැන් මෙතනින් අපි එක්තරා දෙයක් අපේ නුවණින් තෝරගන්න. අපේ නුවණින් තෝරගන්නේ කිව්වේ ඕක තියනවා නුවණැති පුද්ගලයාට හිතලා ඒ තමන්ගේ සිටිවි අස්සෙන් එන පුංචි පුංචි දුර්වලකම් මගහරව ගන්න මේ කරුණ උපයෝගී කරගන්න පුළුවන්. ඒකටයි මේ වයන් තියෙන ප්‍රයෝජනය. නැත්තම් මේ කතන්දරයක් අහලා වැඩක් නැහැ. ඒකයි මේකෙන් තියෙන ප්‍රයෝජනය. ඒකට ඒ තනත්තා අර දෙන්න ඒ තන මේ හාමුදුරන්ට මොනවාරි හරි ගැසල කියලා සිත බුරුල් කළා. ඒ බුරුල් ක්‍රීමේදී ඔහුගේ ධනය පිළිබඳව තිබිච්ච බැඳීම එක්තරා ප්‍රමාණයක අවස්ථාවේදී බුරුල් වුණා ගැලුණා සුළු වේලාවකට නිදහස් වුණා. ඒ වුණාට ඒ කිව්වට පස්සේ මිනිහා හැංගුනේ මොනවද ඒ දෙකේ සැකේ උඩ අන්න එතන ඉඳලා ආපහු අල්ලගත්තා. අර හැංගිච්ච වෙලාවෙන් හැංගිච්ච වෙලාවත් ඒ වගේ පාත්‍රයේදී හැබල්ලා මේවා ඔක්කොම ගැන කලකිරීමත් ආදී මේ කරුණු ඔක්කොංගෙම උනේ මොකද්ද? නැවත තදින් අල්ලා ගැනීම. ඒකට දැන් ඒ අනන්ත ප්‍රමාණ කර්ම කොල්ලා ඉතින් නොයෙකුත් තැන්වල උත්පත්ති ලැබලා අපි මේ කතන්දරයට ගැලපෙන කොටස් තමයි බුදුහාමුදුරුවෝ මේ ඉස්සරහට දැම්මේ. ඊළඟට මේ පුජ්‍යලයා මැරිලා සසරේ ගමන් කරමින් යන අතර ඔය කුසල් නෝර ඔය විදිහට ඉපදිලා ධනය ලැබීමත් ධනෙ හරියට පරිහරණය කරනද ඉඩ නොලැබීමක් කියන මේ අංශ පැති දෙක. ඒකේ ක්‍රියාත්මක වෙච්ච ආකාරය කොහොමද කිව්වොත් අර ධනය සපයන වෙලාවේදී ඒකට යෙදිය යුතු උපක්‍රම සියල්ල බුරුලේ යොදවන්න. ඔළුව පාත් කරන්න නොඑක් කරුණ ඉදිරිපත් කරන්න ඊට ගැළපෙන නොඑක් කාරණා ඉදිරිපත් කිරීමට මොහුගේ සිතේ බුරුල හොඳට තිබුණා. නමුත් පරිහරණ අවස්ථාවේදී ඒ තමා මේ මගෙන් ලබන දේවල් ඔක්කොම හිතෙන් අල්ලගෙන හිතෙන් තද කරගෙන ඒ වයින් පොඩ්ඩක්වත් බහැරට පිටට යනකොට එයා ඉඩ දෙන්නේ නැහැ. ගැවීම අමාරුවෙන් කාර්යෝද්දක් එක බට්ටිකක් කනවා. අර කිව්තුම නිකන් පහත්ම වර්ගයේ දෙද්දක් අඳිනවා. ඒකත් බොහොම අමාරුයි. අර සමාජයෙන් ජීවත් වෙන්න ඕන නිසා කරනවා මිසක ඒකටත් බුරුලක් නැහැ හිතේ. එතකොට අර දෙන්න කියපු අවස්ථාවේ අර ඇතිවෙච්ච බුරුලේ සුළු සුළු සුළු වටිනාකම අර මුළු ජීවිතේටම බලපෑවා. ඒ සපේන වෙලාවේදී අර සපය ගන්න බුරුලක් තියනවා කියන්නේ. පාවිච්චියට එනකොටම කියලා වෙනවා. වැහැ එක පාවිච්චි කරන්න. මොන දෙසකින්වත් බෑ. ඒක ඒ තැන්වල හිර කරලා ගැට ගහලා පොඩි බහලා අතුරු දාලා තියන්න ඕන. ඒ අතුරු පුරුල් වෙන්නේ නැහැ. හේතුව පරිහරණය ගැන අකමැති වුණ අය. කාගේද? පසේ විදු හාමුදුරන්ගේ ඒ ආහාර පොඩ්ඩ පරිහරණය කිරීම ගැන අකමැති. ඒ අකමැත්ත Tamanටත් ලෝකේ යමක් පරිහරණය කිරීමට ඉඩ නොලැබෙන තත්ත්වයක් උදා. ලෝකයේ තියෙන කිචුවක්. යට සනස සනසෙන විදිහෙන් පරිහරණය කරගන්න මොනෝලිසිකින් අත්‍යජාතයි. අන්න ඒ පැති දෙකට මේ පුජ්‍යලයාපත් වෙලා හොඳට මේක ගුණ වූ ආත්මේ ඒ ආත්මයයි ඊට පස්සේ මේ ඔය தත්යෙන් දාවුනේ ඔය තමා විසින් සකස් කරපු ජීවිත හැඩේ ප්‍රතිඵලයයි කියලා හිතන් බුදුහාමුදුරෝ ඒ කාරණේ ඉදිරිපත් කළා ඊට පස්සේ ඒකේ ධර්ම ස්වરૂපය ඒකේ ධර්ම ස්වરૂපය ගුරු කළා මෙන්න මේ විදිහට බුදුහාමුදුරු වදාළා. කබ්ද මේ අනන්ති භෝගා දුම්මේදා මේ මොකද්ද ඒ අදහස් ගොනු කරලා දාතාව ආදාල් පළවෙනි හනන්ති බොහෝගා දුම්මේ බොහෝග කියන බොහෝග කියලා ගත්තාම කොටස් දෙකකට මේ ඔයක දෙදෙනා භෝග කියන්නේ තමාගේ හිමිකම ඇතුව තමන්ගේ පරිහරණයට ලැබිච්ච සීල අයිතිවාසිකම් භෝග මේ පත්තේනි අපි ඒකට කියනවා භාග්‍ය කියලා. එතකොට මේ භාග්‍ය කියන්නේ තමාට ජීවිතයේ සංසිල්ලේ පරිහරණය කිරීමට. තමා සතුව ඇති දේ සියල්ල භෝග නාමයෙන් සඳහන්. එතකොට මේ භෝග શબ્දය භෝග කියන දේ පරිභෝග උපභෝග කියලා කොටස් දෙකකට බෙදෙනවා. පරිභෝග උපභෝග කියලා කොටස් දෙකකට බෙදෙනවා. ඒකත් ඉතින් <clears throat> පුතේ ඕක එක්තරා විදිහකට තෝරන. මොකද්ද? පුතේ තෝරන්නේ මේ. පරිභෝග කියන්නේ ඈතින් තියාගෙන පාවිච්චි කරන්න හරි දැන් <clears throat> එංගලන්තේ ව්‍යාපාරයක් තියෙනවා. මෙහි ඉඳන් එයා ඒකේ ආදායම් ලබනවා. රෝම ඒ ආදී දේවල් තමයි පරිභෝග කියලා පොතේ සඳහන් වෙන්නේ. උපභෝගී කියන්නේ ඉතින් ළඟ තියාගෙන ඉතින් කරේ එල්ලගෙන ඔළුවේ දාගෙන ඇඟේ දවටගෙන පාවිච්චි කරන ඒවටයි උපභෝග කියලා පොතේ සඳහන්. අපි ඒකේ මතක් කළා නිකන්. නමුත් මේකේ නියම විද්‍යාත්මක ගුණුව මේකේ. මොකද්ද? පරිභෝග කියන්නේ ඒ අවස්ථාවේ තමා පාවිච්චි කරන දේ. යමක් අපි පාවිච්චි කරන්නේ කොහෙන්ද කිව්වත් අතින් කටින් නාසයෙන් ආදී ඔය තැන් වලින් නෙවෙයි. අපි හැම එකක්ම පාවිච්චි කරන්නේ සිතේ. සිතට සහයයි අනිත් දේවල් ඉන්ද්‍රියයන්. පාවිච්චි ගැනීමෙන් සිතෙන් තමයි ප්‍රධාන. සිතෙන් පාවිච්චි කරන එකේ මොකද්ද? ඒ ඒ දේවල් ගැන සිතලා අපි එක පැත්තකින් සමහර විට සතුට වෙනවා එක පැත්තකින් අසතුට සතුට අසතුට කියන දෙක පාවිච්චියේ ප්‍රතිපල එතකොට ඒන් තියෙන්නේ දැන් අත සතුටින්නේ නැහැ යමක් ඇල්ලුවා කන සතුටින්නේ නැහැ යමක් ඇහුවා නමුත් මේ දෙකින්ම සිත සතුටට හෝ අසතුටටපත් වෙනවා එතකොට ඒකේ නියම පරිහරණය සිටින බව අන්නේ කාරණේ මොකද? එතකොට දැන් මෙතන පදයෙන් දෙන්නේ මොකද්ද? නුවණින් හීන පුජ්‍යලයක්. නුවණින් හීන පුජ්‍යලයක්. දුම්මේ දාතිවේ නුවණින් හීන පුජ්‍යලයක්. තමාගේ භාග්‍ය තමාට ලැබුණු අයිතිවාසිකම හිමිකම විනාශ ගන්නවා. හනන් විනාශ කරගන්නයි. මොකද ඒ කියන්නේ විනාශ කරගන්නයි කියලා ඒකෙන් නියම රසය බුද්ධ විඳීමට සීන ඉඩකඩ සීන ප්‍රයමයේ සහය ඔක්කොම නැති කරගන්න. යන්නේ අපුත්තට සිතානන් දෙසිද්ධිය අල්ලගෙනයි මේ කතාව වෙන්නේ. නමුත් දැන් අපි කාටත් ඕක සාධාරණව පැතිවි යනවා අයිතුවා. මොකද්ද? අපිත් මේ ලෝකේ ජීවත් වෙන අතර අපිට নানা දේවල් අපට හම්බ වෙනවා. ඒකේ හැමදේදී අපි සිතෙන් හැම වෙලේම පාවිච්චි කරනවා. නැත්නම් දැන් අපිට පාවිච්චි නොකර හරි. දැන් શબ્දයක් ඇහුනොත් අපි ඒක පාවිච්චි කරනවා ඉතින්. ඒක කොච්චර කිව්වත් පාවිච්චි නොකර ඉන්න බෑ මොකද පාවිච්චි කරන ශක්තිය අයිතිවාසිකම ඉන්ද්‍රිය බලය අපේ ළඟ තියෙන නිසා. දැන් <clears throat> කෝපයක් තියෙනවා නම් ඒ කෝපය වතුර බොන්න ඕන මිනිහා අනිවාර්යයෙන් මේ කෝපය අරන් වතුර බොනවා. ඒ කෝපය මොකද හදලා තියෙන වතුර බොණ්ඩයි නැත්නම් මොනවාරි බොණ්ඩයි. අන්න ඒ වගේ මේ ඉන්ද්‍රියන් හැදිලා තියෙන්නේ ඒවා පිළිගන්නයි. ඒකෝට ඉන්ද්‍රියන් එක්ක සම්බන්ධකම් තියෙන චිත්ත ඒවා පිළිගත්ත හැටි ඒවා අරගෙන පාවිච්චි ගන්න. පාවිච්චියේදී හොඳ හෝ නරක භුක්තියක් අපට ලැබෙනවා. ඒතකොට දැන් මේ දුම්බේදා කියලා කිව්වේ නුවණ නැති නුවණ හීන පුජ්‍යලයක්. ඒ Tamanට ලැබිච්ච වාග්ය අයිතිවාසිකම්. Taman ඒකෙන් ගන්න තියෙන ප්‍රයෝජනය එයා විනාශ කරගන්නේ. ඒ මොකද්ද? දැන් ඔන්න අපි කියමු එයාට අපි උපභෝග පරිභෝග කියන වචන දෙක අපි ඉස්සෙල්ලා කරනවා. උපභෝග කියලා කිව්වා පරිභෝග කියලා කිව්වේ ඒ වෙලාවේ පාවිච්චි කරන එක. ඒතකොට දැන් අපි කියමු වතුර තිබහට වතුර ටිකක් බොන්න විවාම තමයි අපේ සිතේ අර දාහය නැති වෙන්නේ. අමාරු නැති. ඒකට වතුර බොන වෙලාවේදී අපට වතුර ටික බොන්න සහාය වුණේ මොකද්ද කෝපයයි. උපභෝග කියලා කිව්වේ අර තමා සිතේ පරිහරණයට ගන්න දේ ඉටු කර කර ගැනීමට උදව් දෙන සියල්ල උපභෝගයි. එතකොට දැන් අපි කියමු ආ ඒක තවත් එකක් පළල්ව තේරුම් ගන්න. අපි දැන් ඔය ස්වාමි භාර්යා කියලා දෙන්නේ. ආ යුගේ ජීවිතේ පාදලයි. ඒකට යම් කිසි විදිහකින් අර ස්වාමි පුරුෂයා හෝ භාර්යාව දෙන්නේ කාට සාධාරණයි අයිතිය. එතකොට මේ ස්වාමි පුරුෂයා අර භාර්යාවගෙන් යම් සැලකිල්ලක් තමාගේ ජීවිත තනසිල්ලට කෑම් බීම ආදී ඔය සංග්‍රහ කිරීම ආදී ඔහු ලබනවා නම් ඒ ලබන්නේ අර ඒක පරිභෝගය. ඒ ලබන වෙලාව පරිභෝග. අර උපභෝගයේ ගාලා හරි මොකද භාර්යාවගේ උපකාර. ඒ භාර්යාව ගෙහිත ඇවුලට අමාරුවට අපහසුවට අකමැත්තට පත් කරලා තිබුණා. මේ පරිභෝගය ඒ තරම් හොඳට ලැබෙන්නේ නැහැ තමයි සතුටේදී. ඒ උපභෝග පරිභෝග කියලා මේ දෙකක් වෙන්නේ තමා විඳින්නා වූ යම් වින්දනයක් වෙයි නම් මේක තමාට සැප ලැබෙන විදිහට. පාරිච්චි කිරීමට නම් ඒ කාරණය ලබා දුන්නා වූ දේ එක්ක තමාගේ සිත සුහඳව පාවිච්චි විය යුතුයි. ඔන්න අපි ඒකට තව නිදසුනක් දැන් යම් කිසි මිනිහෙක් Taman ඉදිරියට එනවා Tamanට නොගැලපෙන විදිහට එයා කතා කරනවා. එතකොට හිතේ රිදුම් ඇති වෙනවා. අමාරු ඇති වෙනවා. දැන් මේක ඥානවන්ත පුජ්‍යලයා සැපයට හරවගන්නකෝ. අර ඒ රිදුම් දෙන ශබ්දය හැසිරීම ලබා දු පුජ්‍යලයා ගැන හිතනවා. ඒ මිනිස්යාට බැරිකම නොදන්නාකම නුවණ නැතිකම තේරුමක් නැතිකම මේ අවස්ථාවේ ඔහුගේ චිත පවතින ওই හේතුන් නිසා යා එහෙම කතා කරන්නේ ඒක නිසා ඒක ජන විවේචනයක් හෝ විරුද්ධ වීමක් හෝ මට අයිති එකක් නෙවෙයි ඒ පුජ්‍යලයාගේ අයිතිවාසිකම එයාගේ හැටි කියලා හිතපු හැටි අර තමාගේ නරකට පෙල්ලෙන හිත හොඳට පෙල්ලාගෙන ඒ උපභෝගය Tamanට පරිභෝගයේ සුවයටපත් වෙන ආකාරයෙන් පෙරලා ගැනීමේ ශක්තිය අපේ ළඟ තියෙනවා නම් එයා ඥානවන්තයි කියලා කිව්වා. දුම්මේද කියලා කිව්වේ එහෙම බැයි නම් පෙරලා ගන්න එයා එයා නුවරින් හිර බුද්ධිලෙක්. ඒකට තවත් එකකින් ඕක උකොන්නවා නම් මේ ලෝකේ ප්‍රත්‍යජන පුජ්‍යලය. හැම වෙලෙම දුකෙන් ගත කරන කෙනෙක් ඒක අනිවාර්යෙන් අපි පිළිගන්න වෙනවා හැම වෙලෙම දුකකින් තමයි ජීවත් වෙන්නේ. අඩුවෙනිකම් තියෙන්න පුළුවන් නෝ දුක. ඇයි මේ දුක? ඒ දුක සාධාරණ අයිතුව දඬුවමක්. මේ සාධාරණ දඬුවමක් කිය මොකද්ද? වරද කියන ඒ ක්‍රියාව ඉවර වරදයි කියලා කියන්නේම දඬුවමට යටත් වූ දෙයක්. වරද කරපු තැන දඬුවම ඒ පසුපස ඇති. ඒකට අපි මේ ලෝකේ කරන වරද මොකද්ද? හැම සිතිවිල්ලක් අස්සෙම වැරදි කොටසක් අපේ තියෙනවා. ඒ වැරදි කොටස මොකද්ද? මේ ලෝකේ සෑම දෙනාම ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, දර්ශන. ඒකට පහක් අපි ලෝකේ ආශ්‍රය. ඒ පහසිය පහම ලෝකයට සෑම දෙනාට සාධාරණ පහක්. දැන් ශබ්දයක් ඇහෙනවා නම් ඒක කම් දින කාටත් ඇහෙන ශබ්දයක්. ඒකට මේ ශබ්දය සාධාරණව ලෝකයට දෙනවා. ඒකට අපි අපේ තීන වැර අපි ඒ අවස්ථාවේ කරන වරද මොකද්ද? ශබ්දය අපට ඇහෙනවා. ඒක සීන් ශබ්දයක්, මේ හීනි ශබ්දයක්, ගුරුසු ශබ්දයක්. ඒක හීනි ශබ්දයක් වශයෙන් අපි අහනවා. නමුත් ඒ ඇහිල්ලට පමණක් අපි සීමා වෙන්නේ නැහැ වරදක් කරනවා. ඒ මොකද්ද? අනුන්ගේ අයිතිය සාධාරණ අයිතිය බිඳහෙලාගෙන අපි සිටිවිල්ලක් පහල කරනවා ඒක මෙහෙම වුණා නම් හොඳයි මේ විදිහේ શબ્දයව නම් හුඟක් පිහිරි ඔය શબ્දේ අහවලා කරා නම් ඊට වඩා හොඳට ඔය શબ્දේ දෙන්න තිබුණා ආදී වශයෙන් අපට ඕන විදිහට මේ શબ્දය පෙරලා ගැනීමේ සිතක් පහල කරනකොටම අනුන්ගේ සියලු අයිති කඩා බිඳගෙන ඒක මට ඕන හැටියට සිදු වේවා කියලා හිතපු සිටිවිල්ලකුයි එතන තියෙන්නේ. ඒක නිසා ඒක අසාධාරණයි. ඒ අසාධාරණ සිටිවිල්ල යටතේ අර ශබ්දේ පෙල්ලෙන්නෙත් නෑ තමාට ඕන විදිහට තමාට ඕන විදිහට පෙල්ලෙන තුරු එයින් සතුටු වෙන්න තමාට පුළුවන් කමකුත් නෑ ඒක නිසා නිරන්තරයෙන්ම යම් පිච්ඡං නලබති සම්පි දුක්ඛං කියන නීතිය යටතේ හැම වෙලේම අපි මෙහෙම වුණොත් හොඳයි කියන සිතුවිලි එක්ක මුළු දවසම දුකේ. ඒ දුක එන්නේ අසාධාරණයක් යටතේ. ඒ අසාධාරණයට ලැබෙන දඬුවමක් තමයි පීඩාවට සිතපත් වීම අනිවාර්යයෙන් සිද්ධ වෙන එක. එතකොට දැන් අර <clears throat> අපි කිව්ව අ බොහෝග බොහෝගය භාග්‍යවන්තකම ඔය කරුණ වලින් අපිට තෝරන් තෝරගන්න පුළුවන් වෙන්න ඕන අපි මේ සියලු දේ අපේ භාග්‍යවන්තකම අයිතිවාසිකමට වැටෙනකොට ඒක තමයි භෝගේ කියන්නේ අයිතියට වැටෙනවත් එකම අපට නරකක් පීඩාවක් නොලැබෙන විදිහට අපි උපභෝගය ඒක ලබා දුන් පැත්ත එක්ක අපේ සිතිවිලි සිතිවිලි ක්‍රමය නිසි අතට පෙළන්න එතකොට අර ස්වාමි පුරුෂයා භාර්යාව දෙන්න හැම වෙලෙම අර Tamanට ලැබිච්ච ස්වාමියාගේ ලැබෙන ආස්වාදයේ ගැනුපකාරයේ සහය පිහිට විශේෂයෙන් ලැබෙන්න ඔහුට සලකන ප්‍රමාණය තේවනි අනිවාර්යෙන් ලැබෙන ඇති ඉන්නක තද දුෂ්ට නපුරු දුර්ජන පුජ්‍යලෝණේ යක්වාගේ අමාරුයි ඒක ඉතින් කවාසනාවටම වෙච්ච එක වෙන එකක්. නමුත් අර විදිහේ වෙනකොට අර සුහඳ ස්වභාවය. සුහඳ தත්වයක නීත්‍යානුකූලව සාධාරණ දිවිදේවතත් ඔය ආකාරයෙන් ගෙනිනකොට අතන හැම වෙලේම බොහෝම සතුටුදායකයි. ඒතන නැනවත් කමේ ප්‍රතිඵලයක් ඇතිවෙන් පෙන්වනවා. ඔන්න දැන් අපි වැටෙනවා ඇවිල්ලා අපුත්තක සිතාන. මොකද? ඒ මනුස්සයාට සල්ලි ලැබෙනවා. ලෝකේ කවුරුත් අඳිනවා හොඳට කනවා හොඳට ශක්ති සම්පන්නව ඉන්නවා. නමුත් මේ මිනිසයා ඒ මුදල් එක්ක මුදල් ගැන ඒක සතුට ලබා දෙන එක්තරා උපභෝගයක් සහාය කර දෙයක්. නමුත් ඒක ගැන සිතපු ආකාරය වැරදි නිසා මොහු මුළු ජීවිතේම නොකා නොබී මල මරණයටපත් වූ අවාසනාවන්තයෙක් වුණා. අන්න ඒ தත්ත්වය බුදුහාමුදුරුවෝ කියනවා අර ජීවිතයක් අස්සේ තියෙන කුණු කන්දක් එක්කාසු වෙලයි ඔය දේ සකස් කරන්නේ. ඒක නිසා කල්පනාකාරීව එවැනි දේ සිතින් මතුවෙනකොට මේ බුද්ධලයා මේකයි මේ සිද්ධ වෙන්නේ එන්නේ. මේකෙන් වෙන්නේ මෙන්න මේකයි කියලා ඒක ආදීනව සලකන. ඉදහට එම සිතිවිලි අයින් කළොත් ඒ බුද්ධලයා අර අනුවන නුවණ නැති බුද්ධලයන් මට්ටමට වැටෙන්නේ නැහැ. එයා දුක් විඳින්නේ නැහැ කිව්වා. ඊළඟට නෝචේ <clears throat> මහපාර ගවයේ කිනෝ. එම් පෙන්නේ මොකද්ද? අර විදිහට තමන්ට ලැබෙන වාග්යවත් අයිතිවාසිකම තමාට යහපත පිණිස පාවිච්චි කරන්න බැරි කුජලයාගේ කෙල් ජීවිතේ කෙලවර ජීවිතේ කෙලවර කිව්වේ මොකද්ද? කවදා මෙයා සදාකාලික වශයෙන් දුකෙන් නිදහස් වෙයිද කියා තීරණයකට බහින්න බෑ. සම්පූර්ණයෙන්ම ඒක කවද සිද්ධ වෙයිද කියලා තීරණයක් දෙන්නත් බෑ. ඒක නොකිය හැකි නොපෙනෙන දෙයක් හැටියෙන් බුදුහාම කිව්වේ. ඒට හේතුව මොකද? අර විදිහේ අර බැඳීමකින් යුක්තව තමාගේ සිත පවත්නකොට එතන තද රත් වීමක් තියෙනවා. රත් වීම නිවීමයි සදාකාලික සැපයටපත් වීමේ ක්‍රමය මේකෙන් ශක්තියම වැඩි වෙන නිසා කවදා අඩු වෙයිද කියලා කියන්න බෑ කියන බුදුහාමුදුරුවෝ කියනවා. ඒ කියන්නේ බුදු කෙනෙක්වත් කියන්න බෑ කවදාවක අඩුයි. යම් කිසි දවසක අඩු වුණොත් ඊට පස්සේ ඇති වෙන බුදුහාමුදුරුවෝ කිය අන්න මිනිහාගේ අඩු වුණේ අන්න හවල් දවසේ ඉඳලා. අන්නේ තරම් භයානිකයි අපේ මේ සිතිවිලි ක්‍රමය අපි නොදැනුවත්කමයි කියන්නේ. ඉතින් මා ඇතුළේ මේ කාගෙනුත් ওই දුර්වලකම පහ වෙන තුරු අපට නිසියාකාර සිතෙන් සපක් වෙන්න හම්බෙන්නේ නැහැ. භෝග තණ්හාය දුම්මේදා හන්දි අඤ්ඤේව අත්තානಂತಿ. එතකොට වාග්ය පිළිබඳ සමන්ද ලැබෙන අයිතිය පිළිබඳව තණ්හාය බඳගන්න ස්වરૂපයේ ඇති පුජ්‍යලයා. හැම වෙලේම තමාව තමා විසින් තමාව නැති කරගන්නවා. ඒ මොකද තමා විසින් තමාව නැති කරගන්නේ. එතන තාම වැදගත් ප්‍රාසක්. දැන් අපි කියමු අපි අද මිනිස් ආත්මය ලබලා. මිනිසුන් වශයෙන් ජීවත් වෙනවා. මිනිසුන්ට හිමි අයිතිවාසිකම් අද අපි පාවිච්චි මේ තමාව තමා නැති කරගන්නේ කියන්නේ මොකද? මේ කියන අයිතිවාසිකම අපි මේ මිනිස් අයිතිවාසිකම ලැබුවේ එක්තරා ප්‍රමාණයක සකස් වූ ඊට ගැළපෙන සිතිවිලි ස්වરૂපයක් අප ළඟ තිබෙච්ච නිසා මරණාසන්න තුති අවස්ථාවේදී ඒක ඉදිරිපත් කළා අපට මිනිස්කම ලබා දීලා අපි ලැබුවා නෙවෙයි අපේ ළඟ සකස් වෙලා තිබිච්ච ධර්ම ඉදිරිපත් කළා අපට මිනිස්කම ලබා දෙන්නේ මොකද්ද මිනිස්සාත්මය ලබා දීමට තිබිච්ච සිටිවිල රටාව බහින්. බැලලා සමාන වෙලාට කෙලෙච්ෙක් වෙන්න පුළුවන්, ශික්ෂණෙක් වෙන්න පුළුවන්, ඒ නැත්තම් නේරයි කියන ආයෙ පුදින්න පුළුවන්, එහෙම නැත්තම් අසුරින් වෙන්න. මොකක් හරි දුක් මිනිස්කමින් අයින් වූ තත්යකටපත් වෙන්නේ අර සිටියේ තියෙන தත්ත්වය. ඒ ඉන්න தත්ත්වය හඳවා ගැනීමට සුදුසු වෙන සූත්‍රකම් නැති කරගන්නේ. කොහොමද නැති වෙන්නේ? Taman විසින්මයි ඒක නැති කරගන්නේ කියලා බුදුහාමුදුරු මේ කතා වෙන්නේ. මොකද්ද Taman විසින්ම නැති කරගන්නා ස්වરૂපය? අර කාරණේ පිළිබඳව වැටහීමක් නැතුව වැරදි විදිහට ලෝකයේ සිද්ධීන් Tamanට අනර්ථ වෙන පිළිවෙල. Tamanට දුක් ලැබෙන පිළිවෙල. Taman සිතන්න පටන් ගත්තාම ඒ සිතිවිලි අස්යෙන් සකස් වෙන බැඳීම් 10 මේ ස්වરૂපය තමන් දැන් හිතෙන தත්යේ අයින් කළා හිමිකම් අයින් කළා ඊට වඩා පහත් වේ කියන දුක් විඳින වැඩි පීඩා ලබන තත්ත්වවලටපත්. ඒකෝටි ඒ ඒ තත්ත්වවලටපත් වෙන ආකාරය අපි කොහොමද දැනගන්නේ? ඒකත් බුද්ධ ධර්මයෙන්ම පෙන්වනවා. යම් වෙලාවක යම් කිසි කෙනෙක් සිතක් පහළ කරනවා නම් යමක් ගැන ඒ සිතේ දුක් තියනවා නම් ඒක හොඳට දැනෙන එකක්. ඒ සිතේ පීඩා සහිත දුක් සහිත විදුම් සහිත සත්‍යයක් තියෙනවා නම් එහෙනම් බුදුහාමුදුරුවෝ කියනවා ඒ ලක්ෂණය දැනගන්නේ මේ ජීවිතයට ගැළපෙන්නේ නැති සිතක් පහළ වෙනවා. මේ ජීවිතේ ලැබුවා නම් ඒ ජීවිතයට අයිති හැඟීම් රසවත් විදිහට පාවිච්චි කරලා ඒ ජීවිතය ඉස්සරහට ගෙනියන්න ඕනේ. නමුත් න්යාය ජීවිතයෙන් ලැබෙන අයිතිවාසිකම දුකට හරවගත්තේ ජීවිතයට අයිති නැති අයිතිවාසිකම් දැන් ගොනු කරන බවට සාක්ෂි. ඊයේ දෙපැත්තේ ගමම දේශනා කිව්වා යම් ඒක යම් කෙනෙක් හොද්දක් හදන. ඒ හොද්ද හැම දාපුහා රසවත් බුද්ධි විඳ හැදිද කියලා බලන්ද එයා පොඩ්ඩක් අරගෙන දිව ගන්න. ඒකට එයා තේරෙනවා මේක ලුණුමක් යම් ලුණුමක් මොනවා හරි මදි. ඒක දාලා හරිගත්තොත් තව පාරක් බලන්න. හරිද? ඔබට යාති දැනෙනවා රස. ඊ රස හොද්ද ඊළඟට යා තීරණය කරනවා මේ හොද්ද. අත්කන්ද, පාංකන්ද, ආපකන්ද, පොටිකන්ද ඕන ඔය කක්කන්. කොහොමද? ඒ කියන්නේ මොකද්ද? උදාහරණයක් දෙන්නේ තමන් මේ ආත්මේ හදන සිටිවිල්ල සමාතත්වවත් බව තේරෙනවා නම් මේ සපවත් ඒ සිටිවිලි ඉස්සරහට ගෙන යනවා නම් සිදුම් කැක්කුම් අමාරු දීගානසුව එයාට නික්නිතන් නිරන්තරයෙන් තීරණය ගන්නකොට මෙන්න මේ හිතත් එක්කනම් මං කොහි උපන්නේ කම. ඒ කියන්නේ අර හොද්ද කොහොමද ධම්මච්චමක් නැහැ. දාපු එක කන්න පුළුවන්. ඒ වගේ මේ සිටිවිලි ස්වરૂපේ කොයි ලෝකෙ පන්න කමක් නැහැ. මම දුක් විඳින්නේ නැහැ කියලා තීරණය කරනවා. මෙන්න මේ තීරණය ගන්න තමයි ඔය අපි මේ කතා කරන්නේ ඉතර භාවනා කරන්නයි කියලා මොකද්ද ඔය? අර සම්ප්‍රදායක් වශයෙන් අපි දවසකට දෙවරක් තුන්වරක් භාවනා කරනවා. පැයක භාවනා කරා මේකක් කතාන්නේ. අපි භාවනාව තියෙන්න ඕනේ. නිරන්තරයෙන්ම මේ පරීක්ෂණය නිතරම තියෙන්න ඕනේ. මොකද අපි දවසින් දවස දවසින් දවස මරණය අදිනවා ජීවිතය තල්ප. මේ දෙක අපෙන් විතරම ගෙනවා දැන් මේ කතා කරන කාලේ මරණ එක්තරා ප්‍රමාණයක් අපි අදලා ගත්තා. ජීවිතේ එක්තරා ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා. ඒකත් ඉතින්ද යනවා. දිනකින් ඉන්න. ඒ යන ගමන මේ සතුටේ යන්පත්. මැරෙන වෙලාව වෙනකොට ආ මැරෙන්නයි හදන. ආ හොඳයි. මේ වැඩිකම කරගත්තා කියලා සම්පූර්ණ. එහෙම නැත්නම් හපෝයිය. ඒ හපෝයිය වෙන්නේ ශබ්ද වෙලක් පුළුවන්, නිගලුත් පුළුවන්. හිතේ මහා සමතන. ඒක නිසා මේ භාවනාව කියන කතාවේ තියෙන මොකද? සමාත අනාත්මයේ පවතින යම් සිතිවිලි ස්වરૂපයක් තියෙනවා නම් ඒක ආවි කොයි වෙලේද? ඒක කුස්සියේදී හෝ කුස්සිය හෝ වේවා, අම්තෝරුවේ හෝ වේවා, වාහනයේදී හෝ වේවා, ගෙදරදී කොහිදී හෝ වේවා, රසිකිලි කසිකිලියේදී හෝ වේවා. ඒ අවස්ථාවේ ඉඳන් ඒකට කරුණ පෙන්වලා හිටන් එතෙන්දී වැඩේ කරගන්න ඕන. ඒක නැවත වාරයක් ඉන්නේ නැහැ. ආවත් පස්සේ මුත්‍රි වෙලා මේක සුද්ධ කරන්න ඕන. ඒකත් එක සටහනක්. එතකොට මේ පුජ්‍යලයා ජීවිතේ මොන විදිහකටද කිව්වොත් දිවාරය දෙකි. එයා ළඟ අභිවෘද්ධිද සකහා ගමන් සිටීවි ගමන් කරන එක්තරා දියුණුවක්. භාවනාව කියන්නේ සමාධිය තැන්සියට හේතු වන දේවල් දියුණු කිරීම. භාවනාව වඩනවා කියන්නේ දියුණු කරනවා කියන්නේ. මොනවද ඉතින් Taman ඕන දේ. එතකොට අපේ භාවනාව දැන් සාමාන්‍යයෙන් අනර්ථයටයි ඒක නිසා අර්ථයට හරවා ගැනීමට මේ සියලු දේවල් අපට ආන්න සිද්ධ වෙලා තියෙනවා. ඒකේ තේරුම් ලබා ගන්න වෙලාවක් තියෙනවා. ඊට අනුව ජීවිතයට ගෙනියන්න වෙනවා. හැබැයි කෙනෙක් නොගෙනිච්චද එයා ඒක නොකරනවත් තවත් කෙනෙකුට ඒක ප්‍රශ්නයක් නෙවෙයි ගෑව වගේ බලන්න. එයා කිව්වොත් මට ඕනේ භාවනාවක් මම කොහෙත් කරන්නේ ඔය ඔය කියනව කරන්න ලෑස්ති. ඒක යට. ආ හොඳයි කයින්. තේරුම් ගත්ත එක්කලා පුළුවන් තරම් වෙලී කරගත්තොත් එයාට ප්‍රාර්ථනා කරන තුනම එකපාර පෙනේ. මොකද මෙලෝ සබ පරලෝ සබ කිලෝ නිවන් සබ කියන එක. තුනම එකපාර පේනවා. මොකද අර කිව්වා වගේ හොදි බින්දුවෙන් මුළු හොද්දේ රාහ යන්න වගේ. අර සමාගයේ සිටිවිලි වලින් සමාට දෙන සනසිල්ල දෙස බලනකොට ඒ පේනවා නම් ඕ මගේ හිතෙන් මා කනස්නා මට ඇති ප්‍රශ්නයක්. කියලා හිතනවා නම් ඒකෙන් එයා දැනගන්න ඕන මම මෙලවත් දැන් සප විඳිනවා මේක පුරුද්ද ඉස්සරහට යනකොට පස්සෙත් සැප විඳිනවා. මේ විදිහේ ගිහිල්ලා මං කවදා හරි අමා මහ නිවන් දකින්නවා කියලා ඔහුට හිතා. අන්න ඒ විදිහේ සත්‍යයක් මේ බෞද්ධ විද්‍යාව බෞද්ධ ඉගැන්වීමේ කියලා කියන්නේ මොකද්ද? අපි ඕක නිකන් සත්‍යෙමද තල්ලු කරලා දැම්මට බුද්ධිමත් ජීවිතයක් සකස් කිරීමේ විද්‍යාවකයි බුදුහාමුදුරුවෝ දුක්. මේක විද්‍යාවක් කියන්නේ පුරුදු කොල්ලා දියුණු කළා ප්‍රතිඵල ලබන තත්ත්වයේ කියන්නේ. ඒකෝ බලන් ඉඳලා බුදු පූජා කියලා කෙනෙකුට කෑ ගහලා ලබන එකක් බුද්ධාගමයි. ධාන්යෙන් තමම්ම ඒක සුසුකම් සකස් කළා ඒක හරිද කියලා බලලා ඒ හරිකම Tamanට ලැබෙන ප්‍රතිඵලෝනි තේරුම් ගන්න එක තමයි විද්‍යාව මේ විද්‍යාවයි ඒක නිසා මේකට ඇතුල් නොවන හැම දෙනාම අපිට කිය හැකි අනේ කවදා ගොඩයිද දුකම තමයි අත. මොන තාලෙන් හිටියත් දුකම තමයි. එයා පුත්‍ර පිටිටාන මහා ධනයක් ඇති කුජලයේ ඒ ධනෙ මැද්දකින් ඉඳගෙන මහා පෙරේතයෝගේ ජීවිත රටාව කියන්නේ උක්තින්. අන්න ඒකයි ඒකින් බයන්. සල්ලි තියෙන රටවල් වල උපදින්න පුළුවන්. සල්ලි දුන්න දෙමව්පියෝ ගාව උපදින්න පුළුවන්. නමුත් අපි ළඟ අර භුක්ති විඳීම සත්‍යේ නැත්නම් ඒ සල්ලිම ඒ වටිනාකම අපට දුක් හේතුයි. මිනිසායි දුකින් දෙරීමට නම් මේ සත්‍යයේ ජීවිතය උදා කරගන්න ඕනේ. මේ ජීවිතය උදා කර ගැනීමට නම් මේ මාර්ගය ඔස්සේ තමන්ගේ ජීවිත ගමන් කරවන්න ඕන. ඒ සමාසතවයි තමයි. ඒකට දේශනාව අදට කියන උච්චය. ඒක යමක් මේ පිළිබඳව යමක් අහන්න තියෙනවා. ම්ම් ඒකත් සත්‍යින්තුරු දෙන්න පුළුවන් හැබුණා. Yeah. නැත්නම් කියලා ජීවිතේ පැවතුනේ මේ මිනිසෙක් වශයෙන් හිටියත් ඔහුගේ සිතිවිලි වැඩකලේ එක එකාන්තකින් වේදනා එකාන්තකින් අසුරුම එකාන්තකින් නිරයිව එකාන්තකින් තිරිසම් ඒ කියන්නේ මේ හරියට සූ එකක් වගේ සත්වෝද්‍යානයක් වගේ අපේ ජීවිතේ හැම එක්කෙනාගේම සත්වෝද්‍යානයක් තමයි ඒක ජීවිතේ එක සූ එක. ඒක හත්ුනේ ඔය කියන වැඩියෙන්ම ඉන්න සත්තු හතර දෙනා තමයි ගාමු වෙන්නේ. ඒකට පෙරේත අතුරේ නීරක පිරිස. ඒ ඒ වෙලාවල අපි බලමු දැන් ඒකට සාක්ෂියක් කරගෙන අපිට හිතා. ඒ මනුස්සයා සල්ලි ලැබෙන මගක් ආපු හැටි ඒක ලබා ගැනීමේ චේතනාවේ ඒ මිනිහා සමහරවට වැලි ගොඩෙත් බඩ ගන්න තිබුණා. ඒ කොහොමද ලබා ගන්න? සෑහෙන දුකක් වෙනවා. ලැබෙයි දෝ කියලා සැක උපදිනවා. ඒ ලබන වෙලාවේදී පෙරේත දුක යනවා. ඊළඟට ඒක දෙකාරගත්ත වෙලාවේ ඉඳලා අපෝ මේ මන අත තියන්න ඔය කොහෙන් හරි හරියෙන් මේ පොඩ්ඩක් මොනවා හරි කරලා යම්කම් ජීවත් වීම කරගන්නා මිසක මේ වටනම් අත තියන්න නරකයි කියලා ඒව දිහා බල බල. තව මදි මේ කල්පනා තව හරි වන්න ඕනේ කියලා හිතන එකම අර පීඩාව හේතුවක් එතන තියෙන්නේ අර අපේ අසුර ස්වરૂප. තීනවා දුක් විඳ ගන්න බෑ. ඒ අසුර. ඊළඟට ත්‍රිසං ස්වરૂපේකෝ හැම වෙලේම තරහකින් මිනිහා ජීවත් වෙන්නේ. මොකද්ද තරහ? ඒ තරහ මේවට හානියක් වීදෝ යන බය. සැකේ. සැක බීජය තියෙන්නේ අර ක්‍රෝධ සිතකින් ඇති වෙන පීඩන තත්ත්වය. 10 හැම වෙලෙම. ඊ 10න් ඒක තිරසං ස්වરૂපය. ඊ 10න් යම් ධර්මයක් පීඩා විඳින්නේ ඒ 10න් පීඩා විඳීම තමයි දේරයික ලක්ෂණේ නිර්සතයික. ඒ 10න් හැම පීඩා විඳින්න තමයි අපුත්තක සිතාන කාලය. එතකොට මේ සතර අපායම ඉන්නේ ජීවත්. ඒ විදිහටවත් නෙමෙයි. අපිත් වෙනත් ඉතින් නොකියුවට තේරුම් ගන්න. මේ අවස්ථාවවලදී අපිත් සතර අපාය රිංග රිංග ඉන්නවා. ඉතින් බාහිර මිනිස්සු බලනවා අපේ සුවේ කියන සත්. අන්න පෙරේතෙක් අන්න ආවා. නිරේකේ කීවි බලාගෙන. ඔන්නෝකයි. වැටුණා. හොඳයි. මෙදරත් දෙරෙන්නේ. දැන් ඉතින් වෙනදා වගේ සුළු වෙලාවක් භාවනා කිරීමට ලෑස්ති වෙන්නේ. ඒ භාවනා කිරීමට ලෑස්ති වෙන්නේ මේ දැන් මං කියපු කරුණු දැන් තම තමන්ගේ සිත්වල දැන් තියෙනවා මේ. ඒක සිත්විල්ල පහළ වෙනකොට දැනගත්තා. ඉඳක ගත්තා. එන්න මේක අරක ලකුණ ඒකේ ඡායාව පෙන්වන්න ලකුණ මේ හිතේ. මේ අහවල් හිතයි කීයතිය හඳුන හඳුන ඉන්න එකයි කරන් තියෙන්නේ මොකද එතකොට සීල සමාධි ප්‍රඥා කියන තුනම ගුණ වෙනවා හැඳිනීමෙන් හිතස් කරනවා. දැන් අර ඉස්සෙල්ලා මං කිව්වා ලෝකේ අපි පාවිච්චි කරනවා කියලා අයිති සාගත ක්‍රමයක. ඒ මොකක්ද අයිතිය? ඇසෙන දේ ඇසෙන විදිහට අහවල් શબ્දයයි මේ මං දැන් ඒ શબ્දයුඩයි මගේ හිත පවතින්නේ කියලා හිතවිල්ල විතරයි අපටයි. නමුත් ඊ එහා අපි හිතන ඕක ඊට වඩා හොඳයි අර විදිහට කරා. ඒකෝට දැන් ඇහෙන શબ્දයෙන් අපිට බුද්ධ විඳින්න බෑ බලාපොරොත්තු શબ્දය ඇවිල්ලා නැහැ. ඔන්න ඔය විදිහේ අර ලැබෙන දේ පමණක් හඳුනලා ඉන්හිහා නොගිය නොයන එකයි මේ භාවනාවේ මානසිකාරය. ඒ මානසිකාරය කියන්නේ සිතේ නිම්ම විතරක් බලන. අනේ විදිහට භාවනා කරගෙන යනකොට අර මේ කාලයෙන් ගත යුතු ප්‍රයෝජනේ ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා කවුරුත් දැන් භාවනාවට ඈත් වෙලා මේ ආකාරයට දාගන්න අපි විසින් මේ කරන්න යනා වූ දාක්ෂ්‍යාව අප අපගේ ජීවිත සංසාර ගැනීමේ ආ සත්‍යයයි මෙයක් බලාපොරොත්තු නිමිත්තයි මේ යහපත් ක්‍රියාව කිරීමෙන් ජීවිතවලට ලැබෙනා වූ යහපත ගැන සැලකා ඊට අනුව සත්වෙන්නා වූ ලෝකපාලක ශාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානටත් අපා පැසු කරන්නා වූ ස්ථානටත් අධිගුරු සියලුම දිව්‍ය රාජ සමූහයාද නමින් නැසීමේ පල්ලෝගේ මහෝපයාදී ඥාන සමූහයාද භූත පින්න තුන්ද ලෝසතුන්ද අපේ මේ උදාාර ක්‍රියාව සහකාරය වෙත්වා අප පුරන්නා මේ ධර්ම ශක්තිය ඒ සමටම අපටත් එකසේ උතුම් වූ නිවන් ධර්ම අවබෝධයේ හේතු වේවායන් සිතගෙන තමතු නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිද්දතු Thank you.